මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස 50 වසරකට පෙර ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්නයන් පැලැස්ස පුරා තනින් තන තිබෙන ගොඩමඩ ඉඩම් බොහොමයක් අයිති කටුපුල්ලේ මහරාලත් ඔහු පුත් කීරාලත් එයින් සෑහීමක් නොලබා තව තවත් බිම් කොටස් තම බූදලයට ඈඳා ගැනීමට දැඟලීම නොවැළැක්විය හැකි විය. ඔවුන් ළඟදී මිලියටගත් එක් කුඹුරකට යාව පිහිටි මල් බාලයාගේ එකම කුඹුරු කෑල්ල කෙසේ හෝ අයිති කර ගැනීමට කල්පනා කළ කීරාල ආරච්චිල එදා හදිසියේ බාලයාගේ ගෙදරට ගොස් ඔහු පොළඹවා ගැනීමට උත්සාහ කළේය. නෑ බාලයෝ ඈ මල් බාලයෝ උඹ කිතුල් ගහකින් වැටිලා උඹේ ওই බිඳිච්ච අතපය දැන් හොඳටම සනීපද දෙයයන්ගේ පිහිටෙන් මට දැන් හුඟ සනීපයි ආරච්චි මහත්තයා හ්ම් සනීපයි කියන්නේ නැගිටින්ට ඇවිදින්ට දුවන්ට පනින්ට එම පුළුවන්ද වේදනාවක් නැතුව දුවන්ට පනින්ට නම් බෑ නමුත් මම වැඩපළ හිමින් කරගන්න පුළුවන් දැන් කෝ බලන්ට හිටගනි ඔය හැරමිටිය අහකට දැම්මොත් මොකද වෙන්නේ ඈ මාව ඇදලටේ මුලින් කපාපු පැපොල් ගහක් වගේ ආ ඉතින් ඉතින් කොහොමද උඹට සනීපයි කියන්නේ ඒකට තව ටික දොහක් යයි කියලා වෙදරාලා හාමිනම් කියන්නේ දැන් මගේ කුඹුර ගොයමුත් හොඳටම පැහිලා. ගොයන් කපල වී ටික ගැට ගත්තාම ණයට ගන්ට ගිය වී බුසලට බුස දෙකක්ම මං දෙන්න හිතාගෙනයි එදා වී ටිකක් ණයට ඉල්ලුවේ. ඒත් ඉතින් ඒ ඉල්ලීමට තමුන් නැන්සලා කන් දුන්නේ නෑනවා. බොට කියන්ට අද මං මෙහාට ආවේ ඇයි? මගේ ගෙදර එතන හාමිත් මට උඹේ දුක් ගැනවිල්ල ගැන කීවා. අපට හරිම කනගාටුයි උඹ ගැන බාලයා. ඒ ඒ ඒ කවුද අය උඹම් බාන්නේ? ආ! ඒ විසිල් පිඹ පිඹ ගෙවල් ගාවින් යන්න එපා කියලා ඉගැන්වුවේ නැද්ද මහයෝ? ආ නැහැදිච්ච උන් හදන්න බෑ. ඔව්. කවුද මේ ඉන්නේ? ආ මේ එන්නේ ඉද්දප්පු මලේ නේව. කවුද මලේ විසින් පිඹ පිඹ ගියේ? අය අර පැංගිර කොල්ලා. පැංගිරට කියනවා හොඳයි. ගම්මලා දෑනියා ගමට ආවහම ඔය උරුම්බානෙව්ව කොරන්ට එපයි කියලා. ඇහුණාද? ඒක ඉතින් ඌට ඔය ගම්මුලා දෑනියුනුත් කියවනන් නේද හොඳ? ඉද්දප්පු මලේ ඇයි තනියම ආවේ? ඈ? කො නන්දිය මලේ ආවේ නැත්ද? දැන් ඉතින් බොට පුළුවන් නේද තනියෙන් ඇවිදින්න? වැටෙන්නේ නැතුව. හා හා හා හා හා කොහේ යන්නද බොලා හදන්නේ? හා කොහෙන්ටද? මෙන්න මේ මල් බාලයා ණයට වී ටිකක් හොයන්න පරණ කෝරාලගේ ගෙදරට මේ යනවා. එපා එපා එපා. කෝරාලයා හොයාගෙන ගඟෙන් එගොඩ යන්න එපා බොලව්. මගේ ගෙදර වී යටු දෙකක්ම තියෙනවා. ඇති බඩටි වැඩ මොකද්ද? හා? මක්කීවත් කෝරළයා මහා නරක මිනිහෙක්. බොට වීෝනේ නම් මන් දෙන්නම්. ඔය කෝරළයා උඹේ කුඹරට තට්ටු කරයි බොල. කෝරළයාට කුද ගහ ගන්නට කියලා වරෙන් මගේ ගෙදරට. වී විතරක් නෙවෙයි මම් බොට ඕන කරන ඕනම දෙයක් දෙන්නම්. ඈ ඔය කිසිම ලෝභකමක් නැතුව. උඹ වරෙන් අපේ ගෙදරට. ඔව් මට දෙන්න පුළුවන් ඒ ඔක්කොම. හෝරාලගෙන් විතරක් නෙවෙයි අර කුරුඳු මුදලාලියාගෙන්වත් කිසිම දෙයක් නැහැට තුරහට ගන්න එපා. <laughs> ඉද්දප්පෝ. ආ මොකද උඹ අහක බලාගෙන hina වෙන්නේ? ඈ <laughs> නෑ මට hina ගියේ අර පැංගිර කොල්ල ආන් අර දෙවට ඉඳගෙන ආයෙත් සරයක් විසිල් ගහන්නයි ලෑස්තිය. මේ අම්මපා මේ පැලස්සේ හැදෙන කොල්ලෝ කිසි කමකට නෑ දැන්. ඈ නවත්තපන් දැන් ඔය උරුවන් බාන එක. හේ උඹට උගන්වලා නැද්ද මේ මේ කවිය බොල? මෙන්න අහගන්න. උරුවම් බබාවත් සිව්පද කියාගෙනවත් ආ සින්දු කියමින්වත් මුලා දෑනිට නිගරු නොකරත් මට අරුණද? ආ පොත්වල උගන්වලා තියෙන්නේ එහෙමයි බොල. කොහෙද? පැංගිලා තියා පැංගිලාගේ මහ එකවත් ඒ පොත් කියවලා නැතුව ඇති. මේ මේ දැන් මොකද කියන්නේ වී හොයන්ට යනවද නැද්ද බාලයෝ ඈ මං කීවා ඔන්න ගමෙන් එගොඩට යන්න එපා මගේ අර කන්ද උඩ තියෙන පරණ වලව්ව තියෙද්දි හා හා ඇයි ඉතින් ඔය කල්පනා කරන්නේ කල්පනා කරන්න හුඟක් දේවල් තියෙනවා අයිබෝන් කියන්නේ මං එදා කියාපු ඔය උඹේ කුඹුරේ මායිම වැරදි කියාපු එක ගැනද ඈ ඒක ගැනත් මම බලා ගන්නම් මේ මේ. හැබැයි මොකද්ද මායින් වැරදි කිය අපේ කාරච්චිලා. ඈ ආරච්චි මහත්තයා නිකම්ම නිකන් ආරච්චිලා නෙවෙයි. <laughs> ඔව් ඔව් ඔව්. එහෙයි එහෙයි එහෙයි. ආ හොව් හොව් හොව් ගන්නේ හේනට කුඹරට එන වල් සත්තු පන්නන්ටයි. ඉද්දප්පු ආ ආගනීක. <laughs> ඔව් ඔව්. අන්නේ මාන්නේ. මං අහන්නේ මේ මල් බාලයාට අයිති කුඹුර ගැන මොකක්ද මේ ඉද්දයාට තියෙන කැක්කුම? මේ මේ මගේ නම ඉද්දයා නෙවෙයි. ඉද්දප්පු ඉද්දප්පු. අඩේ අප්පා. හා හරි හරි ඉද්දප්පු. ඉද්දප්පු. ඉතින් ඉද්දප්පු මොකක්ද මේ බාලයාගේ කුඹුරේ පොටලවිල්ල ගැන උඹට තියෙන කැක්කුම ඉද්දප්පු? අනේ ආයිබෝන් මේ ඉද්දප්පු මලයයි නන්දිය මලයයි නැතිකොට එදා ගහෙන් වැටිච්ච මං අද නෑ මෙතන. මේ මලය තමයි මගේම සහෝදරයෙක් වගේ මට එදාත් උදව් කළේ. අදත් උදව් කරන එකම මිනිස්සය. හරි හරි ඒ උදව් කිරීම ආස්සේ වටිනවාද ගොරොක් ගහ කුඹුරේ මායෙම ගැන හාරවුසන්ට? ඉතින් හාරවුසානේ ආරච්චිලානේ. ඔය ඔය ඔය එමත් එමත් ඉතින් ආරච්චි මහත්තයා කියනවා මේ බෙබ ආරවුසන්නේ ආරච්චි මහත්තයෝ මේ දුගී දුප්පත් අසරණයට උදව් කරන්න නේද නැතුවම පගාවක් සුංගමක් කඩා ගන්නට නෙවෙයි හරි කියමුකෝ නමුත් ඉද්දප්පු දන්නවද ගොරොක්ගහ කුඹුරට ඇයි ඒ නම දාලා තියෙන්නේ කියලා දන්නවද ඉතින් ගොරක ගහක් තියෙන හින්දානේ ඒක නම දාලා තියෙන්නේ ඇයි තාමත් ඔය තියෙන්නේ ඇලවෙල්ල උඩ ඒ ගොරග්ගා මූතර නන්දෝසියා වගේ ගානට වැඩි යම්මපා. මේ අහනවයි දප්පෝ. දැන් ඔය කුඹුරේ ඉම උඩ තියෙන්නේ ඒ පරණ ගහ නෙවෙයි. ඒ පරණ ගහේ ඇටයකින් පැලවෙච්ච ගොරක ගහක්. අර ඔප්පුවේ තියෙන ඒ පරණ ගොරක ගහ තිබ්බේ කුඹුර මැද්දේ. මගේ කුඹුර මැද්දේ නෙවෙයි. මග ඇයි හූල්ලන්නේ මම මේ ළඟදි ගත්තෝ වී යමුනේ කුඹුරේ තියෙනවා හතර මායිම් හොඳ අපෝරුවට ලියලා. ඕන් අහගනි මල් බාලයෝ අහගනි. උතුරට කුකුල් අඩියේ කොටාපු කළු ගල. බස්නාහිරට පහළ ගෙදර පිංහාමිගේ ගොරොක් ගහ කුඹුරේ මැද තියෙන ගොරොක් ගහ. ඒ ගොරකදා තමයි ඔය තියෙන්නේ ඇලවෙන්නේ උඩ. නෑ නෑ බාලයෝ. ඒක මේ ළඟකදී උඹම හිටෝපු ගොරොක් ගහක්. මයේ ඔප්පුවේ තිබ්බයි කියන ගහ තිබිලා තියෙන්නේ උඹට අයිති කුඹුරේ මැද්දේ කමත ගාව. නෑ නෑ නෑ නෑ නෑ නෑ. ඔය කුඹුරේ මායිමේ හැටියට මගේ කුඹුරෙන් හතරෙන් තුනක් විතර මට නැති වෙයි නේ මනම්. ආ නන්න උඹේ කතිම ඇත්ත කියුණා බාලයෝ. ඔප්පුවේ තියෙන ඒ ගොරොක් ගහේ මායිම අනුව උඹට බොහොම ටිකයි ඔය කුඹුරෙන් අයිති වෙන්නේ. නඩු මාරිගෙට ගෙහොම් නඩු කීවොත් නඩු යන්නෝ වෙනසෙන්නෝ කියන උපමාව ඉද්දප්පු අහලා ඇතිනේ ඈ වෙනසෙන්නෝ නෑ නෑ එහෙම වෙනසෙන්න කලින් දෙන තීරණය අනුව මිනින් දෙවරුවෙක් ගෙනත් කුඹුරේ හැම අඟලක් මැනලා හිටන් හිටන් හිටන් හිටන් දැන් කවුද ඒ නඩුව කියන්ට වීදම් කරන්නේ කියපම් මට නන්දෝරිස්ද ඉද්දප්පුද නැත්තම් බාලයාගේ අප්පොච්චද කියපමට <laughs> මගේ අප්පච්චි මැරිලා වලලා පුතානේ නැගිටලා ඇවිත් සාක්ෂි කියයි ඔය අවනඩුවට දන්නව දාරාචල මහත්තයෝ මටත් ආසි තියෙනවනම් මං නිකන් දෙනවා මේ අබ්බගාතයට මේක හරිම අවනඩුවක් ආරච්චි මහත්තයෝ මගේ පරම්පරාවේ අත්ත මුත්ත කාලේ හිතන් කිසිම ආරවුලක් නැතුව යල මහ දෙකම වැඩ කරාපු ගොරොක් ගහ කුඹුරේ මායිම වැරදි කීවහම කොයි දෙයයන්ට කියන්නද මං මට හිතෙනවා ඉතින් දැන් පරණ කෝරාල ගාවට ගොයින්නේ මේ මේ මේ මේ වැඩේ කුරුවල් කරන්ට එපා බාලයෝ මං උඹට තියෙන කරුණාව හින්දා නේද මේ උදහැනැක්කේ රාජකාරීත් නවත්තලා උඹේ මේ පැල්පතට යහපත් උනේ ඈ පරණ කෝරාල උඹේ කුඹුරු කෑල්ලට විතරක් නෙවෙයි මේ පැල්පතටත් කටුවක් ගහනා උදව් ආධාර ඉල්ලන්ට ගියොත් ඕන් අහගනි. ඈ බොට තේරුණාද? ඈ නෑ මට ඕනේ නැති ආධාරයක් නෑ. නමුත් අමුන් නැහැ ඔය කියන ගොරගහේමයිම වැරදි කියලා. මගේ කුඹුරු පොඩියෙන් තුන් කාලක් අමුන් නැහැ අලුතෙන් අත්තු කුඹුරට යහ කර ගන්නට නම් මෑන් මගේ පණ කෙන්ද ගියත් මම නෙමෙයි කැමති වෙන්නේ ආරච්චි මහත්තයෝ. ආ. යන්න හරි බය වෙන්න එපා. කෙනෙන් හිටපන් මල් බාලේ. ඒත් මේ මිනිහා මන්ට මොනව කරයිද කවුද දන්නේ බං? මොනවා කෙරුවත් උඹ නරකක් කරලා නැති හොඳ මිනිහෙක් බං. එයින්ද කොණ්ඩ කෙලින් තියාගෙන කතා කරපන් මල් බාලේ. ඒ මං කැමති මල් බාලයෝ අර බඩගින්නේ ඉන්න හීන් එවුන්ට කැඳවත් දෙන්න එක වී බුසලක් නෙවෙයි බුසල් දෙක තුනක් වුණත් අදම දෙන්න. හැබැයි ඔය උඹට උදව් කරන ඉද්දප්පුයි නන්දෝරිස් දෙන්න කියනවා අහගෙන නඩු මාලිගයට බහින්ට ගියොත් නම් උඹත් ඉවරයි උඹේ කුමුරත් ඉවරයි උඹේ ඔය හීන් එව් දෙන්නයි සොබනි සේරම විනාසයි කියලා හිතාගනි හ්ම් මං යන්නම් නෑ නෑ නෑ මම බොට තව ඩිංගක් ඉඩ දෙන්නම් උදව්වට මේ එපයි කියනවා ඒ උදව්ව අහනවා මොකද්ද දෙන උදව්ව කියලා බය වෙන්න එපා බාලයෝ මේ ආරච්චිලා නෑ නෑ මම කීරාව ආරච්චිලා මහත්තයෝ මොකද්ද මට දෙන උදව්ව කිව්වනම් බලන්න මොකද්ද ඒ උදව්ව මොකක්ද කියලා මං කියන්න කලින් ඔය පන්දන් අල්ලන මිනිස්සයාට යන්ට කියහන් අහකට මේ මිනිස්සයා ගියොත් යන්ට කවුද මට අත දෙන්න ඉන්නේ ආ ඉන්නේ මේ මමයි බොට අත දෙන්න ඉදිරිපත් වෙන්නේ ඇහුණද මම ඇසේ මෙසේ කෙනෙක්ද මහේජන්ත උන්නාන්සේ මමයි මේ පැලස්සේ මහා මුලාදෑනියා නැත්නම් මහා ගම්මුලාදෑනියා හැටියට පිළි අරගෙන ඉන්නේ. ඔබට තේරුණාද? <laughs> ගම්මුලා දෑනියද නැත්නම් ගම්මු මුලාවේ දාන්නද? <laughs> ඈ මොකක්ද ඒ හරුපේ? මේ මල් බාලයෝ උඹට මං එකක් කියන්නම්. නියපොත්තෙන් කඩන්න පුළුවන් හීන් වල්පලේ පොරවෙන් කොටන්ට බලන් ඉන්නේ නැතුව වරෙන් මගේ ගෙදරට බොට ඕනේ වී බුසලට බුසල් දෙකකුත් අරගෙන තව ඔය බේත් හේජ්ජන්ට කාසි ඕන නම් ඒවත් අරගෙන දෙයනේ කියලා ආපහු ගෙදර එන්න හා මොකද කියන්නේ එපා එපා මල් බාලයෝ ඒ හැම ගිලින්ට එපා ආයි කල්පනා කරන්නේ ඇවිදින්ට බැරි හින්දා නේද ඔය ඉද්දප්පු ලං කරගෙන ඉන්නේ හා හරි මං ඒකටත් බොට උදව් කරන්නම් වරෙන් නගහ මගේ මේ තීක්කලේට වරෙන් උඹට වීත් අරගෙන ආපහු ගෙනත් බස්සන්ට මං එවනවා හීම් බණ්ඩා. හැබැයි ඔය ආවතේව කාර්යයන්න් එක්ක එන්ට එපා. උඹේ ඔප්පුව අරන් වරෙන්. ඒ ඇති මට. ඔප්පුව ඔප්පුව. <laughs> අදින් පස්සේ උඹට ඒ කුඹුර නෑ බාලයෝ. ඔප්පුව දුන්නත් එහෙමයි. ආ ඔප්පුව ගැන අහුණද ඔප්පුව ඔප්පුව ඒකේ තියෙන මායිමයි මගේ ඔප්පුවේ තියෙන මායිමයි දෙකම කොච්චර වෙනස්ද කියලා ඔබටම බලාගන්න මම පෙන්වන්නම්කෝ. එපා එපා යන්න එපා. අවුෙන් එපා මල් බාලයෝ. එහෙම බැරි නම් මං ගෙන් හීම් බණ්ඩා එවන්නම් අද හවස් ජාමේ. හරිද? මේ මං යනවා. ආ යමන් පුතා යමන්. ජස් ජස් ජස් ජස් ජස්. ආ හෝ හෝ හෝ හෝ හෝ ඕ හිතව හිතව පුතා හෝ උඹේ කුඹුරේ ඔප්පුව ගේන්න ඕන ඒකේ තියෙන වැරද්ද පොට පෙන්නලා දෙන්න මල් බාලයෝ තේරුණාද හ්ම් මේ වාගේ උදව් කරන ගම්මුලා දෑනියෙක් මුළු ලෝකෙම නෑ මං හිතන්නේ ආ යමන් හදයක් චක් චක් චක් චක් කොහොම <laughs> අමාරුවෙන් මම මගේ හිණාවයි තරහයි දෙකම යට කරගත්තේ. <laughs> ගෙදර හරි එක හාල් පතක් නෑ පොඩි උන් දෙන්නට කැඳ ටිකක්වත් හදලා දෙන්න. ඉතින් අර කීරාලා ආරච්චිලා මට එන්න කියනවනේ වීහා ලෝනම දෙයක් දෙන්නම් කියලා. ඒත් මේ ඉද්දාප්පු මලය කියනවනේ ඒක ඇමක් කියලා. මොකද්ද ඇමක් කියන්නේ? ඒ කාතකට ඇමක් ඇවිලිල්ලක් තමයි සොබනියෝ. කීරාල බලන්නේ බොලාගේ කුඹුරු කෑල්ල මිනිහගේ ලොකු වී අමුනේ කුඹරට ඈඳගන්ටයි. ඒකයි මං කිව්වේ කීරාලගේ ඇම ගිලින්ටපයි කියලා. ඇම කියන්නේ අර ගඟේ ඉන්න කුඩ මස්සන්ට මාළුවන්ට ගිලින්න බිලි කොක්කට අමුණලා දෙන පණුවන්ටනේ. අන්න හරි අන්න හරි. මාළුවෝ දන්නේ නැහැ උන්ට දෙන ඒ බිලි ඇතුලේ තියෙන බිලි කට්ට තව ඇතුලට ගියාම උගේ කට හිලි කරගෙන යනකල් තේරුණාද? සෝබනිතනා එච්චර දැනීමක් මලේ මොකද මට නැත්තේ මන් දන්නවා අර පහළ ගඟේ කොඳු වකුටු කරගෙන ඉඳගෙන ඉන්න මිනිස්සු බිලීබාන හැටි අනේ ඒ මාළුව හරියට දඟලන්නේ. ආපහු වතුරට පනින්න නැතුව. අන්න ඒ වගේ මල් බාලයව බිලි බාන්ටයි ඔය කීරාලයි මහරාලයි බොලාට ඇමක් දෙන්න හදන්නේ. තේරෙනවද? ඉතින් නිද්දයි. කවුද ඒ වගේ උල් ඇමක් ගිලින්ට යන්නේ? අපිට ඕනෑ මේ හාගින්න ඉන්න හීන් එවුන්ට දෙන්න කැඩඩින්ගක්. බත් දෙකටත් දෙන්න වීහාල් ඩින්ගක් ණයට ඉල්ල ගන්නයි ඉද්දයි. ඈ ඇයි මං එදා දීපු හාල් ටික ඉවරද? ඉවරද කියලා තහනව. එක හාල්ලටයක් නෑ gedara hari. කරුමේ කියන්නේ මේ මිනිස්සයා කිතුලෙන් වැටිලා අබ්බගාත වුණා. මට මේ ඇඳුමන මොකද්ද ලෙඩේ හැදිලා හුස්මක් කටක් ගන්නට බෑ. ඒ අස්සේ මින් ඒ උන්දේ ආටි ආටි ආටි සොබණියේ ආටි ඔය ආකාර නැති බැරිකම් කියලා මේ මලේට කරදර නොකර හා මං අඤ්ඤං කීරාලා ආරච්චිලාගේ පරණ වලව්වට ඉවර නේද? මේ මේ මේ. මේ පරණ වලව්ව ඉලව්වක් කරගන්න ඕන නම් යනවා. හැබැයි උඹට පස්සේ මගෙන් කිසිම උදව්වක් උපකාරයක් නෑ තේරුණාද? අනේ එහෙම කියන්න එපායි. අපිට මේ පැලැස්සේ කිසි කෙනෙක් අත දුන්නේ නෑ ඔය අයියා රෙන්න. හරි. එහෙමනම් මං කියන දේ අහනවා. එපා ඔය කුම්මහිය ගාවට යන්න. වෙන කාලඟට ගිහින් අපේ දුක් ගැනවිලි කියන්ටද මලයා මට මතක් වෙනවා මේ සොබනිගේ අප්පච්චි ඒ කාලේ කියාපු කවිය සොබනි මතකද ඒ කවිය අප්පච්චි අනන්තවත් කවි කීම ඒ ඔහේ කියන්නේ මොන කවියද කියලා මං කොහොමද දන්නේ ඒ මාමා දුප්පත්කමට කියාපු කවිය මතක නැද්ද හැබෑටම ආ අර මේ ගොම්බානක් ගැන කියාපු කවිය මතක නැද්ද? ඉතින් ඒකේ මුල මොකද්ද? මං හිතන්නේ ඒ මාමා ඒ කාලේ නිතරම කියාපු කවියක් ඒක. මං අහන්නේ මොකද්ද ඒකේ මුල් පදේ කියලා. පදමට වැදුනා නම් අර කිතුරු ගහේ මලෙන් වැක්කිරෙන වතුර බීලා ඒ කවිය විතරක් නෙවෙයි ඕනම කවියක් කියයි. ආ ඒවා බීලා වෙන්න ඇති මේ කිතුලෙන් බිමට වැටලා එදා අඬු කඩාගත්තේ නේද? ඈ ආ ඔය කියන්නේ අප්පච්චි ඒ කාලේ කියපු මේ අර අර මේ මේ මේ ගොම්බානකගේ කවිය නේද? වන්දන වෙල්ලලිය නෑ නෑ ඉන්න ඉන්න මං කියනකන් ගොන්බානක් වෙල්ලලියේ කකා උනේ ඉන්නෙක ගොනෙක් වල්ගේ නැතුව වැනි වැනි වල්ගේ ඇති ගුණා මැස්සන්ට බැට දුනි දුප්පත් කමත් වලිගේ නැති ගුණාවැනි <laughs> පංකාදු පහයි නංගා පංකාදු පහයි ගොන් බානක් වෙල්ෙලියේ කකා උනේ දැන් මෙතන ඉන්න ගොන් බාන කවුද? බාන කියන්ට අඩු ගානේ දෙන්නෙක් ඕනේ. ඈ? නෑ. මෙතන ඉන්නේ මං ගොනා විතරයි නෙව. මට වාගේ නෑ මැස්සන්ට බැටේ දීලා උන්ව පන්නන්ට. ඒකයි මං ඔය වැනි වැනි මැස්සන්ගෙන් බැට කන්නේ මලයෝ. කවුද ඉතින් වාගේ තියෙන ගොනා ඒ මැස්සන්ට පාර දෙන? ආන්න ඒ ගැන හුඟක් දුරට හිතලා බලන එකයි නුවණක්කාරකම නගා. අහුවෙන්න එපා ඔය වල්ගෙට. ඉතින් අයි අපි මෙච්චර කාලයක් කාටවත් අහුනේ නැහැනේ. ඇයි නැත්තේ? සල්ලි ටිකක් තිබ්බ කාලේ පස්සේ දෙන්නම් කියලා සොබනිගේ නෑදෑයෝ කී දෙනෙක් ණයට ගත්තද? කොහෙව? ආපහු දුන්නද? ඒවැත්තෝ දැන් අපේ මූණ බලන්නෙත් නැතුව මග අරිනකොට මේ මේ මේ මට දැනගන්න ඕන කීරාලා ආරච්චිලගේ වීහාල් ගන්ට එහෙ යනවද නැද්ද කියලා. යනවනම් මං එන්නේ මොකද කල්පනා කරන්නේ? කල්පනා කරන්නේ වගේ බලපුලුවන්කාර මුලා දෑනියෙක් තරහ කරගෙන අපිට මේක විසුමක් ලැබෙයිද කියලා. හරි හරි ඒ වී ටික ගත්තනම් එයින් සෑහීමකටපත් වෙයිද? බොලාට හොඳින් ඉන්න ඉඩ දෙයි කියලාද හිතන්නේ ඊට පස්සේ? ඈ මේ ඔය දෙන බුසල අරගෙන අපේ කුඹුරේ ගොයම කැපුවට පස්සේ එකට බුසල් දෙකක් විතර ගිහින් දෙන එක නෑ ඇත්තේ. නමුත් සොබණියේ කුඹුරේ ඔප්පුව ගේන්න කීවේ ඇයි? ඈ ඒට ගේන්න කීවේ ඇයි? අන්න ඒක මට ඇල්ලුවේ නෑ. ගෙනියන්ට ඔප්පුව කොහෙද තියෙන්නේ? ඒක නෙමෙයි මම මේ කල්පනා කරන්නේ. ඈ හැබැයිටම මටත් ඕනේ ඔය කුඹුරේ ඔප්පුව ටිකක් කියවලා බලන්න. කොහේ ඔප්පුව? මේ සොබණියේ. අනේ ඔප්පුව ගෙනෙන්කෝ. ඈ මේ ඉද්දපු මලේට පෙන්නන්නට කුඹුරේ ඔය තියෙන මායින් හරිද වැරදිද කියලා එතකොට බලලා කියලා දෙයිනේම අනේ මම මොකටද කියන්නේ මම දේ ඔප්පු අරන් තිබ්බේ ඈ ඒක අර ලොකු ලෑලි පෙට්ටගමට දැම්ම මට මතකයි ඊට පස්සේ ඒක බලාගන්න ඕන මේ සොබනි නේවද ඒක සොබනිගේ වැඩක් නේව මම මේ ගහකින් වැටිලා ඔත්පල වෙච්ච මිනිහා කොහමද ඔය ඔප්පු තිරප්පු බලාගන්නේ මම මේ මේ මේ කලබල වෙන්න එපා බාලයියේ ඒ වුණත් ඒ ඔප්පුව මට බලන්නම ඕනේ. ඇයි දන්නවද? නෑ නෑ නෑ. ඇයිනේ? ඔය කීරාලයි මිනිහාගේ අප්පා මහරාලයි දෙන්න මේ හදිස්සියේ ඉඩ කඩන් ගත්තු හැම තැනකම ඔය වගේ ආරවුල් පැටළුණා. ඉතින් මගෙත් තියෙනවනේ අර හුඟා කියහින් පොඩි ඉඩම් කෑල්ලක්. ඒකටත් ඔය වගේ <laughs> මායින් පටලැවිලා එන්න කලින් මං ලෑස්ති වෙලා ඉන්න ඕන නෙවෙයි. කීරාලාරචිල නටවන්න. අනේ අයියා ඒ මිනිහා එක්ක පැටලෙන්න යන්න හිතන්නවත් එපා. දන්නවනේ මේ පැලැස්ස හිටිය ඡන්දි හුඟ දෙනකොට වෙච්ච දේවල්. ඒකයි මං කියන්නේ. ඔන්න ඔය අපට දෙනවයි කියන වී බුසල අරගෙන කට පියාගනින් කියලා. බොලන් සොබරි නගා මේ ආපන්. අපි කිසිම මිනිසෙකුටවත් කරදරයක් හිංසාවක් නොකර බොහොම දුකසේ යමක් හරි අම්බ කරගෙන ජීවත් වෙන මිනිස්සු. එහෙනම් එහෙම අපට කටු ගහන්න උගුල්ලටවන්ට එන කොයි මිනිහත් එක්ක හරි හඩම් කරලා ඌව පරද්දන්ට අපට අයිතියක් තියෙනවා නංගා. <laughs> ඒත් මේ ගහකින් බිම ඇද වැටිලා අඬු බඬු කඩාගත්තු මල් බාලයට නෑ ඒ හයිය හත්තිය දැන්. හරියට නිකන් රූකඩයක් ගානයි. <laughs> කවදාත් ඉතින් රූකඩයක් වගේ තමයි හිටියේ. මොකද්ද කිව්ව සෝබනි? හා නෑ මොකුත් නෑ. මේ මේ හැබෑටම ඇයි අර කුඹුරේ ඔප්පුව මට පෙන්නන්ට අදිමදි කරන්නේ ඈ නෑ නෑ මලේ කිසිම අදිමදි කිරීමක් නෑ නුමුත්තේ ඔප්පු කබල තියාපු තැන කොහෙද කියලා මේ සොබනිට මතක නෑ මොනව මටද මතක නැත්තේ නැත්තම් මාව කරකාර බඳපු ඔය මිනිස්සේටද මේ මේ මේ මේ දැන් ඇති දැන් ඇති ඒ ඔප්පුවද තප්පුවද තියාපු තැනකින් අරගෙන මට අද හවස් වෙන්න කලින් පෙන්නන්ටම ඕනේ උඹලාගේ හොඳටයි මං මේ ඔප්පුව බලන්න ඕන කියන්නේ. තේරුණාද? මුවන් පැලස්ස 50 වසරකට පෙර අද රංගපෑම් කීරාල විජේරත්න වරකාගොඩ මල් බාලයා සුජීව මානගේ සොබනි ප්‍රියන්තනී ගමගේ යහම්පත් ඉද්දප්පු රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය කෝකිල අමරසිංහ සහ ජයන්ත චන්ද්‍රලාල් කලාශූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස්ස 50 වසරකට පෙර නිෂ්පාදනය නන්දා ජයමාන්